යෝ සෝතවන්තෝ පමුජ්ජස්ස සද්දං කියන උදානි පළ කරා. ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් ආයමත් ලෝකයට පහළ වෙලා දහම් ගඟ විවර කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමත්වා කියලා උදානයක් පළ කරලා උන්වහන්සේ බුදු ඇසින් බැලුවා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ එහෙම බලනකොට මතක් වුණා ආලාර කාලාම කෙලෙස් අඩුවෙන් හිටපු ධ්‍යාන උපදවාගෙන හිටපු කෙනෙක්. බලන්න කර්මයේ හැටි බුදුරජාණන් වහන්සේ ආලාර කාලාමට දහම් දෙසන්න හිත යොමු කරලා බලනකොට ඊට සතියකට පෙර මරණයටපත් වෙලා අරූපී බ්‍රහ්ම ලෝකයක ඉපදිලා දීර්ඝ ආයුෂ තියෙන බඹතලයක් ඊළඟට උන්වහන්සේ හිත යොමු කරා එහෙමනම් රාමපුත්ත උද්දක උද්දක රාමපුත්තත් කෙලෙස් අඩුව හිටපු කෙනෙක් ඒ කෙනාට ධර්මයේ දේශනා කරොත් හොඳයි කියලා හිත යොමු කරනකොට අනේ ඊට කලින් දවසේ රෑ මැරිලා. ඔන්න කර්මයේ හැටි. උද්දකරාම පුත්ත කලින් දවසේ රෑ මැරිලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදෙලා. ඒ වෙලාවේ උන්වහන්සේ බැලුවා එහෙමනම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට Tamanට උදව් කරපු උපස්ථාන කරපු පස් දෙනෙක් හිටියා. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන පස් දෙනා. මේ පස් දිනාට මේ ධර්මයේ දේශනා කරනවා කියලා හිත හදාගත් අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානේ පිට උන්වහන්සේ බැලුවා කොහෙද ඉන්නේ? ඉසිපතන මිගදාය කියන ප්‍රදේශයට වෙලා මේ පස් දෙනා ඉන්නවා. උන්වහන්සේ පස්වෙනි සති අජපාල නුගරුක මුල ගත කරා හයවෙනි සතියේ උන්වහන්සේ මුචලින්ද විලාසලට වැඩම කරපු වෙලාවේ මහා විශාල ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්න සූදානම් වෙනකොට බිලට අරක් ගත්ත නාග ලෝක නාගයෙක් විශාල නාගයෙක්ගේ වෙස් සලාගෙන දරණ ගහගෙන උන්වහන්සේගේ හිසට ඉහළින් මුතු කුඩයක් ඉහළ ගත්තා වගේ උන්වහන්සේට නොතෙමී ආරක්ෂාව සලසමින් ඒ වෙලාවේ උන්වහන්සේව සතියක් පුරා ආරක්ෂා කරා වැස්සෙන් උන්වහන්සේට ආරක්ෂාව සැලසුවා ඒ සති අවසානයේ පින්වතුනි මේ මුචලින්ද කියන නාගයා මේ අපි දකින නයි වගේ නයික් නෙමෙයි. නාග ලෝකයට අයිති නාගයෙක්. ඒක තියෙනවා අංගුත්තර නිකායේ මුචලිද සූත්‍රයේ. ඒ සති අවසානයේ නාග වේශය අතහැරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වුණා කියලා තියෙනවා. එතකොට අපිට පේනවා අපි මේ දකින නයි නෙමෙයි. නාග ලෝකයට අයිති නාගේ. ඊළඟට හත්වෙනි සතියේ රාජායතන නම් වූ කිරි පළුරුක මුල වැඩ හිටියා. ඒ කිරිපල රුක මුල සමාපත්තියෙන් සතියක් වැඩ ඉඳලා ඒ හත්වෙනි සතිය ගෙවලා අවසන් වෙනකොට පිංගතුනේ උන්වහන්සේ දැන් සති හතක් ගත කරලා මේ සති හත තුලම උන්වහන්සේ මූණකට හොදලා නැහැ. උන්වහන්සේ වැසිගිලි කැසිගිලි කිස කරේ නැහැ. උන්වහන්සේ කිසිම ආහාරයක් වැළඳුවේ නැහැ. ඇයි මොකටද? උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියේ. සාමාන්‍යයෙන් නිදාගත්ත කෙනෙකුට තමයි මූණකට හොදන්න නාන්න පිරිසිදු වෙන්න අවශ්‍ය වෙන්නේ. සති හතේම උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියේ. උන්වහන්සේ සමාපත්තියෙන් සති හතක් එක දිගට වැඩ හිටියා. හත්වෙනි සති අවසානයේ උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා. උන්වහන්සේ මුහුණකට සෝදාගත යුතුයි. වැසිගිලි කැසිගිලි කිස කළ යුතුයි කියලා හිතනකොටම සක්‍ර දෙවියන් අහසින් ඇවිල්ලා අරලු බුලු උන්වහන්සේට පූජා කරා. මේ අරලු බුළු වළඳනකොට උන්වහන්සේට වැසිගිලි කැසිගිලි කිස සිද්ධ වුණා. ඒ වෙලාවේ උන්වහන්සේට දත් මදින්න සිතුවිල්ලක් ඇති වෙනකොටම දැහැටි නාග ලෝකයෙන් ගෙනාපු නාග දැහැටි දෙවියන් පූජා කරා. ඒවැයින් උන්වහන්සේ මේ දත් පිරිසිදු භාවයට පත් කරපු වෙලාවේ සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා උන්වහන්සේට පූජා කරා මූණ හොදගන්න. අනෝතත්ත විලෙන් ගෙනාපු පැන් වලින් තමයි මුහුණ සෝදගෙන නාග දැහැටි වලින් දත් මැදලා උන්වහන්සේ අරලු බුළු වළඳලා වැසිකිලි කැසිකිලි කිසවස් කරලා අවසන් වෙලා උන්වහන්සේ වාඩි වෙලා කල්පනා කරා දැන් නම් සති 7ක් සමාපත්තියෙන්ම වැඩ හිටියා ආහාරයක් ගත යුතුයි කියලා හිතනකොට උන්වහන්සේට බුදු වෙච්ච කෙනෙකුට බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම කොට දානයක් පූජා කරන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු දෙන්නේ තපස්සු බල්ලුක කියන මේ අය වෙළඳාම යන ගමන් ඒ ප්‍රදේශය යනවා පින්වතුනි මෙතන බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා මේ වෙළඳාම යනට එදා මේ මධ්‍ය දේශයේ මේ වජිරාසනයේ පිහිටි මේ භූමිය අසල ගහකට අරක්ගෙන උක්ෂ දේවතාවියක් හැටියට හිටියා තපස්සු බල්ලෝක වෙළඳ දෙබෑයන්ගේ පෙර ජීවිතේ මව ඊට පෙර ජීවිතේ අම්මා දෙවි කෙනෙක් වෙලා ඒ ප්‍රදේශයේ උක්ෂ දේවතාවියක් වෙලා ඉපදිලා හිටියා මේ දිව්‍යාංගනාව බැලුවා බුදුරජාණන් වහන්සේට දානී පූජා කරන්න පෙරම් පුරාගෙන ඇවිල්ලා තියෙනවා මගේ පෙර ජීවිතේ දරුව දෙන්නා ඒ අයට මේ අවස්ථාව සලසන්න ඕන කියලා ගැල් 500කින් වෙලඳාම යන ගමන් අර ගැල්වල හිටපු මේ කරත්වල හිටපු මේ සත්වයන්ට ඉදිරියට යන්න බැරි වෙන විදිහේ 이르දියක් කරා. කරත්ත සියල්ලම එතන නතර වුණා. මේ සත්වයන් එතනින් ඉස්සරහට යන්නේ නැහැ මොන විදිය උපක්‍රම යෙදුවා. ඒ වෙලාවේ අර දෙවියන් පෙනී ඉඳලා කියා හිටියා දරුවනේ මේ අසල මම ඔබේ පෙර ජීවිතේ මෑණියන් මම දැන් දිව්‍යාංගනාවක් හැටියට මේ ප්‍රදේශයට අධිග්‍රෝහිත දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නේ. අන්න මේ ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අර ගහමුල වැඩ ඉන්නවා. උන්වහන්සේට ගිහින් දානේ පූජා කරගන්න, ඒ පින රැස් කරගන්න කියලා මඟ පෙන්වනවා. ඒ වෙලාවේ Taman ළඟ තිබ්බ මේ විලඳ මේ පිටු සහිත මේවා දානයක් හැටියට ඉක්මනට සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තපස්සු බල්ලුක කියන මේ විලඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේට විලඳ මේ පිටු සහිත දානේ පූජා කරන්න සූදානම් වුණා. හැබැයි පින්වතුනි ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේට පාත්‍රයක් නැහැ. උන්වහන්සේ අර සුජාතාව කිරිපිරි පූජා කරපු වෙලාවේ පාත්‍රේ අර ගංගාව දිගේ උඩුගම් බලා පා කරලා ඇරියා. ඒ වෙලේ උන්වහන්සේ මේ දානි පිළිගන්නේ මොකටද කියලා හිතනකොටම සතරවරන් දෙවියන් අහසින් ආවා ඉන්ද්‍රනීල මාණික්‍ය වලින් පාත්‍ර හතරක් අරගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා සතරවරම් දෙව් රජවරුනි තථාගත බුදු කෙනෙකුට ඔය මණික් ගල් වලින් කරපු පාත්‍ර සුදුසු නෑ කියවා ඒවා අපි පරිහරණය කරන්නේ ඒවා කැප නෑ කියෝ. ඒවා සුදුසු නෑ පෙර බුදුරජාණන් වහන්සේලා පවා ඒවා පරිහරණය කරේ නෑ. ඒ වෙලාවේ ගල් වලින් කරපු පාත්‍ර හතරක් අරගෙන සතරවරන් දෙවියන් හතර දෙනාම අහසින් ඇවිල්ලා පෙනී හිටියා. මේ පාත්‍ර හතරම පිළි අරගෙන පාත්‍ර හතරම එක උඩ එක උඩ තියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ ගල් පාත්‍ර හතරම එකක් බවට පත් වේවා කියලා අදිෂ්ඨාන කරනකොටම පාත්‍ර හතර එක් පාත්‍රයක් බවට පත් වුණා. අන්නේ ගල් වලින් කරපු මේ පාත්‍රයට තමයි උන්වහන්සේ විලඳ මීපිඩු සහිත දාණය පිළිගත්තේ. මේ විලඳ මීපිඩු සහිත දාණය පිළිගත්තට පස්සේ උන්වහන්සේ දාණය වළඳලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ මේ අයට දහම් දෙසුවා. පින්වතුනි ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේ හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනාව 27 නිමිගදායේ දේශනා කරා. හැබැයි ඊට පෙර උන්වහන්සේ යම් ධර්මයක් තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ටත් දේශනා කරා. ඒ දේශනාව අහලා මේ අය බුදුන් දහම් සරණ ගිය දේවාචික උපාසකවරු බවට පත් වුණා. ඇයි සංඝ රත්නේ ලෝකේට පහළ වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කරපු ධර්ම කරුණු ගැන හිත පැහැදිලා ධර්මයේ සරණ ගියා. බුදුන් දහම් සරණ ගිය දේවාචික උපාසකවරු බවට පත් වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කර අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි නොඑක් ප්‍රදේශවල වෙලදාම යන පිරිසක් අපට ඔබ වහන්සේව සිහි වෙන්න මතක් වෙන්න අපිට පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ දක්ෂින ශ්‍රී හස්තයෙන් හිස පිරිමැදලා කේශ ධාතු 8 මිටක් අරගෙන දුන්නා තපස්ව බල්ලුක වෙළඳ දෙබෑයන්ට මේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා පූජනීය ලෙස වන්දනාමාන කරන්න චෛත්‍ය ඉදි කරන් මෙන්න මේ සත් සතිය ගත කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාය කරා වැඩම කරන්න ගමන ආරම්භ කරේ. පින්වතුනි සතියක් ගත වුණා උන්වහන්සේට බුද්ධගයා භූමිය අසල ඉඳන් බරණැස ඉසිපතන මිගදාය කරා වැඩම කරන්න. අදටත් දඹදිව ගියහම කිලෝමීටර් 240 ගානක දුරක් තියෙනවා බුද්ධ ගයාවේ ඉඳන් ඉසිපතන මිගදායට. මේ දුර මීට වඩා ටිකක් කෙටි මාර්ගයක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේට සතියක කාලයක් ගත වුණා. උන්වහන්සේ පයින් තමයි වැඩම කරේ මේ දුර. බුදුරජාණන් වහන්සේ මේ ගමන වැඩම කරගෙන ආවේ අද වගේ ඇසල පොන් පොහෝ දවසක සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනා පවත්වන අවිදහිත පුණ්‍ය භූමිය මත වැඩ සිටමින් ප්‍රථම ධර්ම දේශනාව වන අවිදහිත දේශනාවක් වන ධම්මචක්ක දේශනාව දේශනා කරන්. උන්වහන්සේ ඈත තියා වඩිනකොට මේ පස් දෙනා කොන්නඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි. මේ පස් දෙනා ඈතදිම දැක්කා. මේ පස් දෙනා මුණ ගැහිච්ච තැන අද දඹදිව හඳුන්වනවා සම්මුඛා චේතිය කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරපු තැනට මීට 500ක් විතර පොඩ්ඩක් මෙහා තමයි ඒ තැන අද හොයාගෙන තියෙන්නේ. සම්මුඛ චේතිය කියලා චෛත්‍යයක් ඉදි වෙලා තියෙනවා. අන්න එතනදි තමයි මේ පස් දෙනා මුණ ගැහෙන්නේ සම්මුඛ වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනවා දැකලා මේ බුදු කෙනෙක් කියලා පිළිගත්තේ නැහැ. අන්න එනවා භාවනාව පටලගෙන දැන් ආයෙමත් අපේ උදව් ඉල්ලගෙන තමයි ඔය එන්නේ. අපි කිව්ව දුෂ්කර ක්‍රියා කරන එක නවත්තන්න එපා කියලා. දැන් ආයෙමත් අපි ඕන වුණා නේද? මෙහිම කතා වෙලා මේ අය කතිකාවක් ඇති කරගත්ත ශාක්‍ය වංශිකයෙක් නිසා ආසනයක් විතරක් පනවන්න. හැබැයි විශේෂ ගරු සත්කාර කරන්න එපා කියලා. හැබැයි කිසි කෙනෙකුට කතිකා කරගත්ත විදියට ඉන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ලං වෙනකොට කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණේ කරන්න පැම් වාදනයක් ගෙනාවා. කෙනෙක් දුවගෙන දුවගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. උන්වහන්සේට පස් දෙනාම ගෞරව දක්වලා හැබැයි මේ පස් දෙනාම උන්වහන්සේට කතා කරේ ආයෂ්මතුන් කියලා හරියට යාළුවෙකුට කතා කරනවා වගේ. ආයෂ්මතුන් කියන්නේ තමන් හා සමාන කෙනෙකුට තමන්ට වඩා උපසම්පදාවෙන් හරි සීලෙන් හරි බාල කෙනෙකුට කතා කරන්නේ ආයෂ්මතුන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එතකොටත් කියනවා ඈ ආයිෂ්මතුනි ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහැරලා සම්බුද්ධත්වයට පත් වුණා කියන එක පිළිගන්න බෑනේ කියෝ. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් වලාලා ආයිෂ්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒත් පිළිගත්තේ ඒ පාරත් කියනවා ඒ වුණාට ආයිෂ්මතුනි අපිට පිළිගන්න බැරිය කිව්වා. ආයි ආයිෂ්මතුන් කියලා කියවුවා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මම මීට පෙර කවමදාවත් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවාද කියලා ඇහුවා. අන්න එතකොට මතක් වුණා ඇත්ත නේනම් දුෂ්කර ක්‍රියා කරන කාලේ කොයි තරම්නම් දුකක් වින්දාද සිහි නැතුව කොයි තරම්නම් ඇදගෙන වැටුණද දුෂ්කර ක්‍රියා කරද්දී ඒ තරම් දුක් විඳලවත් ධර්මයක් අවබෝධ කරා කියලා බොරුවක් නොකියපු කෙනෙක් මම නේද එක ඇඟිල්ලක් උස්සලා ඕන්න රෝම 13 වහන්සේ දිහා බලලා ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙනවා කියන ප්‍රකාශ කරේ කියලා කොණ්ණඤ්ඤ කියන ශ්‍රමණයන් වහන්සේට මතක් වුණා. අන්න විශ්වාසය ඇති වුණා. හැබැයි අනිත් හතර දෙනාටම පොඩි පොඩි සැක තිබ්බා. ස්ථීරවම විශ්වාසයක් ඇති කරගත්තේ කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි. හැබැයි පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගත්තා. මේ පස් දෙනාම එකතු කරගෙන උන්වහන්සේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක අතීත බුදුරජාණන් වහන්සේලා පවා බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්මයේ දේශනා කරන්නේ එකම තැනක පින්වතුනි හැම බුදු කෙනෙක්ම සේවනය කරන තැන් හතරක් තියෙනවා. ඒවට කියනවා අවිධහිත ස්ථාන.